පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ජීවිතයේ අපේ පොඩි පිළිගන්න රහස් එක මතක කරගන්න පුළුවන්. ඒවා අපි වැඩි උත්තරම දෙන්න සැලකිල්ලට ගන්න දේවල් නේ. ඒවා ඇහුනහම ඒවා පිළිබඳ සුදුලයකට පත් වෙනවා. ඒක අදතියෙන්නේ නිර්දේශිත සූත්‍රයේ කියන මේ නිවන් කියන චිත්ත මට්ටම නිවන් කියන චිත්ත මට්ටම කරා තමන්ගේ චිත්ත ගමන් කරවීමට දැන් කවුරුත් නිවන් අවබෝධ කරන්නේ ඒ මාර්ගයේ නැත්තම් මේ ක්‍රමය. දැන් අනුකූලව ඉක්මනින්ම හරස් වෙලා. මේ නියම ක්‍රමයේ ස්පර්ශ වෙනවයි අද නිවි සත්‍යයට පිටපත්. ඒක මාර්ග ක්‍රමයක්. ඒක මේක මෙතනදී ආරාධනාවකට කරපු දේශනාවක් නෙවෙයි. බුදුන් වහන්සේ මේ සංඝයා කෙරෙහි මේ කාර්යයට අවධානය යොමු කරවලා වැඩි දියුණු උන්නත උන්නත වෙන්නේ මේ ආත්මික මාත්මිකම නිවන් අවබෝධ කිරීමට මාර්ගය පාදා දී දුකු මේ සූත්‍රයෙන් උන්වහන්ස බලාපොරොත්තු වෙලා තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ පිළිවෙලින් වදාලා කොහොමද මහණෙනි ඔන්න මම නිර්වාණ මාර්ගය පිට ගමන් කරන කලේ කරන්නේ කෙසේද කියන බව දේශනා කරනවා මේ අහගන්නේ කියලා උන්වහන්සේ දේශනාව ආරම්භ කළා පළවෙනිම දුවා පළවෙනිම දුවා ඉදිරිපත් කළේ ඉන්නේ මානෙදි පළවෙනිම යම් කිසි කෙනෙක් මේ ජීවිත නිවීම පිළිබඳව එයාගේ අපේක්ෂාව එළියට හැකියි එයා ඊළඟට අල්ලගන්නවා. නැත්තම් එයා ක්‍රියාවට බහිඳුම තැනක් ඒ මොකද්ද? තමන්ගේ හිතේ උපදින කාම. හිතේ උපදින කාමයේ කියවහම කාමයේ අපි සාමාන්‍ය භාවිත කරන කාම වචනේ අර්ථයෙන් යම් කිසි ඇඳීමක් තවත් දෙයක් එක්ක යම් කිසි දෙයකට සම්පාදනයේ හිත. තවත් දෙයක් එක්ක සම්බන්ධතාවයක් පවත්තන හැඩයක් වෙන්නේ හැඳීමක්. තවත් දෙයක් එක්ක. තවත් දෙයක් එක්ක සම්බන්ධකම් පවත්තන එක මොකද්ද? දැනෙන. සමාජයේ ඉන්ද්‍රියට හම්බෙන නිමිත්ත මොකක් හෝ වේවා හැඳින්වීම එකක්. අහවල් දෙයක්. සම්බන්ධකම් පවත්තන එකේදී ගම දෙනුව පටලවා අපි හැම වෙලෙම ගනුදෙනුවක් අපේ ජීවිතේ හැම වෙලෙම මේ ලෝකෙත් එක්ක නිරන්තර ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව නිකන් උදාහරණයක් ගන්න ගත්තොත් යම ගන්න අදහස් තමන්ගේ යම තමන්ගේ යම දෙන එකයි ගනුදෙනුව කියන්නේ. යම ගන්න යම ගන්න අදහස නැතුව යම තමන්ගේ යම පල්ලියක් යනවනේ ඒක ගනු දෙනුවට වැටෙන්නේ. ඒක ජීවිත ස්වභාවය පවතින ක්‍රියාව. අපේ ජීවිතේ ගනු දෙනුවේ කියන ස්වභාවයම නිරන්තරයෙන් පවතින. වර්ධාසනේ කෙරෙන්නේ. ඒ හිලෙන්නේ හැදීලා බැලුවොත් එයාට හිත දිහා ඇයි සමාධිය. නිකම්ම ඉරහන්නේ නැහැ. ඒ හිලහගෙන එයා අපේක්ෂා කරන දෙයක් ඒ පුද්ගලයා තුළින් එයා බලාපොරොත්තු මොකක් හෝ වේවා සැලකිල්ලක් හෝ වේවා හිතවත්කම හෝ වේවා නැත්නම් බෙදක් හෝ වේවා අර මෙහෙන් එකක් අරිනවා එහෙන් එකක් මෙහාට එන්න තමයි එතකොට ව්‍යාපාරිකය කියන්නේ තමයි කියන්නේ ලෝකේව සරත්ම සංජානන රැඳෙන්නේ සරත්ම රැඳෙන්නේ ඔය ගනුදෙනු ඉඳලා ඕනෑම දෙක ඔය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් නැතුව යමක් පවතින්නේ නැහැ දැන් මෙතන මේ පෙන්වන්නේ පැවැත්ම නවත්තන නවත්තන ක්‍රමයක් නිසා ඒ ඒ පවත්තන ශක්තිය නවත්තන ඒ පැවැත්මට උපකාර වන ත්‍යාග රූපේ වත්තන. එතකොට ඕවැද අර අපි ගන්නේ කතා කරේ කාමය ගැන හැමයි. බුදුහාමුදුරුවෝ වදාරනවා හැම වෙලේම යම් කිසි කෙනෙක් සමාධිය පිට අර දූෂණ ස්වරූපයෙන් දේරා ගන්න බලාපොරොත්තු වෙනවා. දේරා ගන්න බලාපොරොත්තු වෙනවා ඔහු කාමය හඳුනන්න. පළවෙනි එක ඔහු කාමය හඳුනන්න ඕනේ. කාමය හඳුනගන්නේ ඉතින් මේක ටිකක් පැහැදිලි කියන විද්‍යාව තමයි මේ බෞද්ධ දර්ශනය. ඒකෙන් මේක ඒකෙන් මේක ඒක සියුම් කරන දක්වා ගමන් කරනවා. නමුත් අපි තාම ප්‍රයෝජනවත් වෙන අපට ප්‍රයෝජනවත් වෙන කොටස විතරක් ගන්නවා. ඒක දැන් කාමය හඳුනගෙන කිව්වහම ඒ හැඳින්වීම් ලක්ෂණ හයක් අපේ ළඟ දල වශයෙන් තියෙනවා. දල වශයෙන් හඳුනන්න පුළුවන් කොටස් හයක් තියෙනවා. මොනවද? දස්සල කාමය යමක් බලන්න ආසයි, අහන්න ආසයි, ආග්‍රහණය කරන්න ආසයි, රස විඳින්න ආසයි ස්පර්ශ කරන්න ආසයි හොඳ දේ සමාත සැප දෙන දේ හිතන්න ඔන්න ඔය ඔය ආශාවෙන් කියන්නේ මොකද්ද බලාපොරොත්තු එතකොට මේ බලාපොරොත්තු අර්ථය කියන්නේ මොකද්ද ඔය කියන කරුණුත් එක්ක ඔය කියන කරුණුත් එක්ක තමයි හැම වෙලේම දැඩි ස්වරූපයක් බලාපොරොත්තු අපේක්ෂාවක් නිරන්තරයෙන් පස්සේ ඔන්න බලන්නේම සමාජයේ ජීවිතය ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච හැටි මේ ලෝක සම්බන්ධයෙන් කියන කඩන්නේ ඒක මේ ලෝක සම්බන්ධයෙන් කඩනවා නම් ලෝකයට සම්බන්ධ වෙලා ඉන්න පැති ක්‍රම ආකාර ස්වરૂප දෙවලද තුන දලු දල වශයෙන් ඔය පැති හයකින් අපි මේ අපේ කැඩත්තම තුනේ පැතින අය. ඒකට බුදුමුදු වදාරනවා මේ පැතින අයකින් එන කාමය හඳුනන්නේ කියන්නේ මොකක්ද? හැඳින්වීම කියන්නේ මොකක්ද? හැඳින්වීම කියන්නේ ඒ කාමයේ සමාජයේ පිටට මේ කැලැත්ත ආපුවාම තමන්ට දෙයින් ලැබෙන්නේ මොන විදිහේ වින්දන ස්වરૂපයක්ද? වින්දන ස්වરૂපයේ කියන්නේ පීඩා සහිතකද? නැත්තම් කලින් ඉඳලා අයිත කරා. ඇත්තම තේරුම් යම ජාතියේ ටිකක් ඒ පැත්තට හරවලා පිට ගෙලිතොත් දැන් අපිට යම බලන්න ඕනේ කිය හිතට පුච්චලයක්. ඒ බලන දේ තමයි ඉදිරියේ තිබුණා. බලන්න ඕනේ කියපු දේ තමයි ඉදිරියේ තිබුණා. එයා සැලකිලා නෑ. එයා සැලකිලා නෑ. තාම බලනවා. බලන්න ඉවර නැහැ. එතකොට දැන් බලන්න ඕනේ කියලා හිතාව කියලා හම්බෙලා තියෙනවා. නමුත් එයාගේ නැහැම දැන් බොක බලලා ඉවර නැහැ මොකද ඉන්නවා. ඒකේ අර මිනිහවත් නවත්තගෙන මිනිහ බලන මොනවද මේ බලන්නේ? අන්න ඕකයි කාමයේ හඳුනගෙන යනවා. මොනවද මේ බලන්නේ? මෙයා බලන්නේ මෙයාට ඕනේ කියලා එතන දිනවල. එතනේ එයාට කල්යන්නේ ඒකයි. වැඩි වෙලා ඉන්න මෙයාට ඕන එක එතන තියෙනවද කියලා එයා බලනවා. මොකද්ද මෙයාට ඕන එක? ඒකේ ඒ දර්ශනේ නැත්නම් ඒ ඒ සමාජයේ දැකීමට හමු වුණාම දෙයි. එයා බලාපොරොත්තු වෙනවා එයාගේ මේ මානසික වශයෙන් පවතින දෙලින් ස්වરૂපේ දාහ ගති නොසන්සුන් කම නැති කරන්න මේක මොනවද කියන්නේ කියලා හොයනවා මිස හොයනවා මිස එයාට හඳුන එයා හඳුනන්නේ නැහැ ආවල් දෙන මේ දර්ශනේ ආවල් දෙන ඉල තින්නේ කියලා දන්නේ නැහැ සීනවද කියලා බලන්න සීනවද කියලා බලන එකයි අපි කරන්නේ ඒකමද අපි දැනෙන්නේ අදහස සාර්ථක සාර්ථක වෙලා නැහැ දැන් හොයන ජීවිතේ හම්බුනේ නෑ. තවත් බලනවා තවත්. දැන් අපි කියමු චිත්‍රපටයක් බලන්න ගිහින් අද යනවා. දෙන්නේ දැන් ඒක බලලා ඇවිල්ලා ඊළඟට තව චිත්‍රපටයක් මාවෙච්ච ඇටි එලක් දුවනවා දුවනවා දුවනවා එතකොට යම් කිසි කෙනෙක් ඉන්නේ නැහුවොත් චිත්‍රපටය බලන වෙලාව කොහොමද දැන් ධම්පේට අර බලාපොරොත්තු වන සතුට ඇවිල්ලාද පොඩ්ඩක්වත් දැන් භාගයක් විතර චිත්‍රපටයේ ගිහිල්ලානේ පොඩ්ඩක්වත් ඈ ඒ පොඩ්ඩක් ඉන්න බලන්න. තාම නෑ මිනිහට අම්මලා අවුරුදු 50 චිත්‍රපටයේ බැලුවා. එයාට බැලින්න එපා උනේ ඇයි ඕන දේ තම බලන්න ඕන දේ තව හම්බෙලා නැහැ. ඒ තීන දේ කියලා විගසුම් බලන්න. එතකොට දැන් අපි කිව්ව දැන් මේ ඉන්න මේ ලිපි දැන් කලින් මේ අය ලිපි තා තිබුණා නම් දැන් මේ මේ අය දැන් චිත්‍රපටයක් බලන්න. දැන් ඔයාට රහස හැඟීම මේ මේ හැඟීම එතෙන් තියෙනවා අපි මේ මොනවද හොයන්නේ අපට ඕන දේ මේක තියෙනවා කියලා මේ දාන සූත්‍රේ දෙන්නේ දැන් මේ කාම හොයන්නේ අපි එතනේ කියලා මේ දර්ශනේ වැටිච්ච වෙලාවට මේ මතක මේ මතක කියන්නේ මේ හැඟීම එනකොට බුදුහාමුදුරුවෝ කිව්ව වචනේ සාර්ථක වෙනවා හරියට මොකක්ද එයා ඒ අවස්ථාවේ කිසිම ඉවක් බවක් නැතුව කිසි ඉවක් බවක් නැතුව මේක බැලීම අර රහස් කිසිවක් නොදැන මෙයා බැලීමට ගියා බැලුවා හරි ගේලා ආවා ලබන සුවන විද්‍යා චිත්‍රපටියට තව ඉංග්‍රීසි කතන්දරෙත් බැලුවා හින්දියෙත් බැලුවා ඒ යනවා හැම තැනම දුවන දැන් මේ අය මේක බලනකොට තේරෙයි තේරෙනවා හිතෙනවා මේ අපි ආවල් එතන ඉඳ ඇත්ත තමයි මේ බලන්නේ. අපිට ඕන දේ මේකේ තියනවාද කියලා බලන්න. නමුත් අපට ඕන දේ කොහොමද ඒකෙන් තින්නේ? අපි දෝක හැදුවේ අපි නිසාද මම නිසාද හැදුවේ ඒ විශ්වයන් කිසියක් හම්බ කරගන්න ඒ ඒ වෙලාවට පිට කුලප්පු කරන දේවල් හදලා කීයක්වත් හොයාගන්න අදවදි වෙන අපට ඕන දේ නෙමෙයි නිසා. අන්න එතකොට දැන් මෙතන නිබ්බේධික සූත්‍රය කියලා ජීවිතේ ගෙවීමට උපකාර වෙන සිතින් හැඟීම් අදහස් මතු කර ගැනීමේ ක්‍රමයක් කුයි මේ මුලින්ම ආරම්භ කළේ. ඒතර අර පුද්ගලයාගේ මේ කනට වැටිලා මේ දර්ශනයට එයා ගිය හැටි දර්ශනේ බලමින් මේකත් එතෙන්ද ආපු හැටි මේ අදහස් මේ හැඟීම් මේ තේමනේ ආපු හැටි එයාට වෙනම එක්තරා දෙයක්. මොකද්ද? ඒ බලන අවස්ථාවෙම එයාගේ සිතට එනවා මේක හරියන වැඩක් නෙවෙයි. ඇයි අර කාරණේ දැන් ඔප්පු වෙලා ඉවරයි මේ අයට මේ අපට ඕන දේ හොයන්නේ කියන්නේ. එතකොට ඒ සොයනදී එතන නැති බව තේරුම් ගැනීමට මේ විදිහේ හැඟීමක් මේ විදිහේ අවබෝධයක් ඇතුව ඒකත් එක්ක සම්බන්ධකම් පවත්වන වෙලාවදී ඇත්තේලා අන්තිම අවබෝධයක කොයින්ද ඒක හදලා තියෙන්නේ එනිසිං ප්‍රයෝජනෙටයි ඒක නිසා මම හොයන එක කොච්චර හෙව්වත් හම්බෙන එකක් නැහැ ඔය ඇතිෙන්න බෑ කියලා එයාට හිතෙන කොට. මොකක්ද උනේ ඒ පොඩ්ඩෙන් අර ලෝකෙත් එක්ක බැඳෙන්න තිබිච්ච එක්තරා සත්‍යක් එක්තරා ප්‍රමාණයකට අඩපණ කළා දුර්වල කළා ඒ වගේම ඒකේ ශක්තිය එක්තරා ප්‍රමාණයකින් කියන ඔය දීනත්වයට ගැනීමයි අර දැම්ම දැම්ම සද දැම්ම බොරු කර කර බොරු කර කර ලෙහිලා ගැලවිලා යන තැනට එනකම්ම අර කර්ණු දදා කර්ණු දදා හස් සිතේ සම්බන්ධතාවය නැති කිරීමට මඟ තමයි මේ දෙන්නේ. හොඳයි දැන් මේ දර්ශනයන් ගැන අපි කතා කළේ. අපි ආර්ථන මේ શબ્දයක් ගැන ගත්තත් ඔය න්‍යාය, ඔය ක්‍රමය, ඔය නීතියමයි ඔය අදහස්මයි ඒකට දෙන්න තියෙන්නේ. දැන් අපි ජීවත් වෙච්ච නැහැ ලැබිච්ච 10යි. කොච්චර දේවල් ඉඹලද? ආග්‍රහණය කළා සූඳ බලන්න. නමුත් තාමන නැහැ හොයාරකම් දරකලා තාමන ඒවා අඩු. ඒ මොකද අපට ඕන සූඳ තව නැහැ හම්බෙන්නේ. මොකද්ද මෙයාට ඕන සූඳ? මෙයාට ඕන සූඳ. ඒ සූඳ ගහපු හැටි ඇතිවෙන්නා වූ ප්‍රබෝධය. නිරන්තරයෙන් භාවිතික ප්‍රතිනෝම පවතින සූඳකුයි මෙයාට ඕනේ. දැන් සෝලා ගන්නකොට යම් කිසි ප්‍රබෝධමත් ගතියක් එනවා. ඒ ගතිය ඇවිල්ලා යනවා. දැන් ඕන මොන සුවඳක්ද? අර සුවඳෙන් මතු කරලා දුන්න සිත් ප්‍රබෝධය දිගටම නවත්තන්න පුළුවන් සුවඳකුයි නෑ. දර්ශනයක යෝන. ශබ්දක යෝන. ඉතින් ඒ සත්‍යයට හිත ගන්න සුවඳක් හම්බුනේ නැහැ. රසයක් හම්බුනේ නැහැ. තාම තාම ලෝනෝ තව නෑ ඒ රටේ තමා බලාපොරොත්තු වෙන රට යම් වෙලා අන්න උන්නෝය ක්‍රමයේ යටතේ බුදුහාමුදුරුවෝ දාලා යම් කිසි කෙනෙක් මේ චිත්ත 1000 යුතුයමකත් කොහොම නවත්තන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලා තමන් තුළේ ඍතුම මතු කරලා දෙන ක්‍රියාකාරීත්වය දෙක බලන්නේ කියන එකයි කාමය හඳුනාගත්තේ කියන්නේ. ඒකට ඒ තමන්ගේ සිත වැඩ කරන ප්‍රධාන ඇති හය එක්ක තමන්ගේ දැනීම තමන්ගේ දැනීම කිව්වම තමන් විසින් මේ අවස්ථාවේදී මේ විග්‍රහයෙන් තමා ගන්න තේරුම එතෙන්ද දාපු හැටි හරියට අර කුඩල්ල කනකොට ලුණු පොඩක් තිබ්බවා එහෙමම පස්සට යන ආයිත් නැහැ මොනම සමාවක්වත් නැහැ කුඩල්ලට එක්ක මම බොණ්ඩක් නැත්නම් ලෝකල් බොණ්ඩක් මේව කිට්ටු කරනකොටම සූර්යයල බස්සට ගින්නේ ඉති කොච්චර බඩගින්න හිටියත් ඒක දානකොට අර යන්නේ අන්න ඒ වගේම තමයි මේ තමා විසින් තමා කරන්නා වූ ක්‍රියාවේ කුල මුල හරි ආකාර ඒ ක්‍රියාව සිදු වෙන වෙලාව වෙන වෙලාවෙදී අපි ඇත්තට පියාගෙන බලන ගැන කල්පනා බැලීම ගැන කල්පනා කරන කිසිවට ඒ වගේම නිකන් ඉන්න වෙලාවට සුවඳ ගැන කල්පනා කරනවා. ඒ සුවඳ ආග්‍රහණය කරන වෙලාව දර්ශනයේ දර්ශනය පාවිච්චි කරන වෙලාව යමක් අහන වෙලාව අහන වෙලාවට නියු ඇද්දෝ. ඒ කියන්නේ බඩති වෙලාවට ඉවත් ගන්න. කම්මැලිකමට මේක ඉවත් ගන්න නෑ ගන්න බෑ. ඒ වගේ අර අවස්ථාවට මේක පාවිච්චි වෙනවා. මේ අවස්ථාවට පාවිච්චි නොවි නිකම් ඉන්න අවස්ථාවක් පාවිච්චි කරනවා අර ඒකේ ක්‍රියාකාරීත්වය දෙකකට හැප්පෙන්නේ නැහැ මේක හප්පලවන මේක වෙනස් මේ ඒ ක්‍රියාව තුලම මේ දැනීම දාන එකෙන් ඒ ක්‍රියාව කරනකොට ඒ පස්සට එන්න දබන්න ඕන අර සෝඩල්ලට ලුණුවා මේක දාපු හැටි මේ අදහස දාපු හැටි ඒක බුදුහාමුදුරුවෝ වදාලා තම තමන්ම ඕකේ ඇත්ත හොයන්නේ ඒ ඇත්ත හොයන්නේ මොකද්ද කරලා බලන්න ඔය පින්බෙත වෙන්නේ නැද්ද කියන අභියෝගයයි බුදුහාමුදුරන්ගෙන් ලැබුණේ ප්‍රත්‍යක්ෂ අවබෝධය පිළිබඳව කතා කරනවා. ඊළඟට කියන්නේ මං කියන නිසා පිළිගන්නේ. නමුත් නේද කියව ඔය මං කියන කතාව. ඒ ක්‍රියාවක් කරනකොට ඒකට මේ ගැනීම දාන බලනවා තමයි සිත තමයි හිතට වෙන මොකක්ද කියලා. සිතාර දර්ශනයෙන් මෑලි වෙලා යනවා. දුර්වල වෙනවා. ඒකම් හඳ නැති ගැටියක් වෙන මේ මොනවද මේවා බලන්න. ඇත්ත තමයි. ඒකින් දාන ජීවන වල ඉන්න මේ ජීවිතයක් වෙනකන් කියලා එන තත්ත්වයක් උදා වෙනවා. එතකොට ඒ කියන්නේ කාමයේ දත යුතුයි කියන එකයි. ඊළඟට තවත් එක. ඒ කාමයේ තව කොටසක් ගන්නවා. කාමයේ නිදානයත් මේ කැමැත්ත කාමයේ කියන වචනේ යුවට මේ කතා කරන්නේම අපේ හිතේ නිරන්තරයෙන් උපදින කැමැත්ත ගැන. ඒ කාමයේ කියලා ගත්තාම මේ විදිහ අර පාලි શબ્දයේ තියෙන කාමයේ කියලා. එතකොට කාමයේ කියන්නේ හිතේ උපදින කැමැත්ත. කැමැත්ත ගැන යල්ලා කැමැත්ත යල්ලා ගන්න. කැමැත්තේ යන ඕනකම. ආවලට නැත්තම් හොඳයි, මේ නැත්තම් හොඳයි, මේ නැත්තම් හොඳයි ඔක්කොම කැමැත්ත. ඒත් ඉතින් කාමයේ කියලා භාවිත කරන්නේ කැමැත්තේ කියලා. ඒක කැමැත්ත යන වචනේ ගත්තාම හැම තැනත්තේ නිධානය මොකද්ද සම්භවය වර්ධනය ඒකනි කාමය දැන් මේ ඊ පෙරේදා කාමයක් නෙවෙයි අපි වෙන උපන්දා ඉඳලා තියෙනවා කලින් ඉපදිච්ච සංගලක් තිබුණා තාම අපි ඒක පාවිච්චි කරනවා කාමයේ නිධානය මොකක්ද ඒ නිධානය කියන එක අපිට වඩා ටිකක් ටිකක් බලන්න හිතන්න ඕනේ. ඒ බලන්න හිතන්න උදව්වකුයි මේ දේශනාවලින් ලබන්නේ. මුකුත් දන්නේ නැතුව හිතන්න බෑ. හිතන්න දැනගන්න මොනවද අපි හිතන්නේ? ඒ ගැන මොන කොහොමද හිතන්නේ? හිතන ක්‍රමෙන් දන්නේ නැත්නම් නොහිතා නිකන් ඉන්නයි වෙන්නේ. ඒක නිසා හිතන ක්‍රමය තමයි මේ දේශනා තුළින් කියන්නේ. මේ කාමයේ නිදානේ මොකක්ද කිව්වොත් මේ කැමැත්තක් මතු මතු වෙන්නේ සිතක කැමැත්තක් මතු වෙන්නේ කැමැත්ත මතු නොකර ඉන්න බැරි මොකද ඒ පැත්තට ගත්තාම මේ සුඛය කැමැත්තේ කියා මොකද්ද මේ හැම වෙලේම දර්ශනේ සම්දේ ගන්ධ මේ ආදි දේවල් ලෝක ආශ්‍රය කරන්නේ මේ ඔතනින්ද මේ කැමැත්ත මොන අත්විවර මොදින්ද ආවේ ඒක මට නැතුව බෑ මොකද ඒ කොල්ල වෙලා මොකද්ද දෙතුව බැරි ඒ දේ ඒ මගේ හිතට ආපු දේ නැති වෙනකොට මට ඒ නිවසන්න මාරුයි ඒක නැතුව බෑ නැතුව බෑ කියන්නේ උහුලන්න අමාරුයි ඒ උහුලන්න අමාරු මොකද්ද ඒ උහුලන්න අමාරු මොකද්ද මේ කිසිවක් නෙමෙයි හිතයි ඒ සිතිවිල්ලයි උහුලන්න අමාරු එතකොට සිතිවිල්ලේ කියන්නේ මොකද්ද සිතිවිල්ලේ කිව්වේ ජීවිතයගේ පැවැත්මට උපකාර වෙමින් මුළු සිරුර රක් කරමින් ජීවිතේ පවත්වන ශක්ති නිෂ්පාදනය පහළ වෙන ශක්තියයි මේ සිත කියන්නේ. ඒකෝ මේ සිතේ තමයි ඕනකම කියන එක. එතකොට මේ ඕනකම කියන එක ඒ සිතේ කියන අර වේද තාප වේදනේ මොකද Taman දුගලන්න බැරි ඒක නැතුව ජීවත් වෙන්නත් බැරි නම් ඒක නැතුව ජීවත් වෙන්නත් බැරි නම් ඒක උගලන්න බැරි කියන්නේ හේතුව උගල ඒ සිත ආපුහම ඒ සිතෙන් ලැබෙන දාහය පිටින් යාපි කියෝ යන්තම් රත් වෙච්ච වතුර ටිකක් කටට ගත්තාම බොළු බින්දක් වැඩි වෙනකොට ඒ සිත අමාරුවෙන් බොළු උතුරන වතුර කොච්චර තිබහ තිබුණත් අද බීරන්න බෑ. ඒ මොකද ඒක ඒ තරම් දාහයි. හත් වෙලා. අන්න ඒ වගේ අපේ හිතේ උපදින අර තාප ශක්තිය යන්නේ දාහය. රක් වීම අපේ හිතේ උපදින රක් වීම අපට ඔරොත්තු නොදෙයි. අපට යැපෙන්න බැරි ප්‍රමාණය යැපෙන්න බැරි කියලා කියන්නේ ඒ ශක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ උතුරනවා. එතකොට මට බලන්න ඕනේ පේනවා. මට පේනවා. ආ පෙනින්නේ නිකන් ඉන්න බැරි මොකද? එයා තවත් ඒකි බලන්නේ මොනවද? ඒ බලන්නේ මේ උපන්න ඒ ඒ නිමිත්ත ආශ්‍රේ උපන්න සිටේ. ඇති වෙන 10 එක පාරට උතුරන වගේ අපට එන්නේ. සාමාන්‍යයෙන් මේ තරම් ශක්තියක් වෙනවා ඒක නිසා මේක විදහට නිවා ගන්න එතනයි අපි හොයන්නේ මේ යම් කිසි දවස් මේක නිවා මොකද ඒකයි හිතුනේ ඒකෙන් මොන මේක නිවා ගන්න කියන අපේ හැඟීමක් තියෙන ඔය අතට. ඒක කියන්නේ මොහොත. හරි පැත්ත පේන්නේ නැහැ. ඔන්න හැම වෙලේම කැමැත්තක් උපදීනේ මේ තමන් තුළ ඇතිවෙනා වූ දාහය නිවා ගැනීමේ චේතනාව. දාහය නිවීමයි කැමැත්තේ කැමැත්තේ බලාපොරොත්තු. එතකොට දැන් අපි මේ ලෝකයේ හැරිච්ච හැටි. මේ මේ දාහය නිසා හැම වෙලේම මේ දාහයේ ප්‍රතිඵලය තමයි මේ ලෝකේ නිරන්තරයෙන් එන ඔය හඳ හැම හැම හඳක් අස්සෙම තියෙනවා. අපි කිව් කාක්කෙක් කෑ ගහනවා. කාක්ක කෑ ගහන්නේ මොකද? ඇයි කෑනු ගහන ඉඳ බැරි නේද? එයා පොරොන්දු උපල්ලියනේ අහවල් වෙලාවට කාක් ගන්න කිය. ඇයි උන්න ගොන් කෑ කාක් ගන්න? ඒ එයාගේ දුක ප්‍රකාශ. ඒ දුක් හඳක් මේ ලෝකේ ඉන්නේ. ඒකට යම් කිසි කෙනෙක් විනාහේ. අපි කිව් කාක් ගන්නවනේ හිනහ වෙනවා. මේ මොකද මේ මනුස්සයාට හිනහ වෙන්නේ දැන්? දැන් අනිත් අය කියන්නේ මේ නිකන් නිකන් බඩල්ලගෙන නැවිලා ඉන්න. මොකද මේ? එයාගේ දුක ප්‍රකාශ කරනවා. කරනවා. එතකොට මේ ලෝකයේ ගැන මේ උසස් නැනවතු කලකිරුණා ඒවා පිළිබඳව තේරුම් ගත්තා මේ මොකද්ද? මේ ලෝකයේ තියෙන හැම හඩතුන් හැම දැඟලිල්ලක් හැම ක්‍රියාවක් හැම පොරයක්ම හැම පොරයක්ම දුක් දුකක ප්‍රකාශයක්. ඕනම ඒ දුක් අර කාක්වායි කියලා. ඔකට මොකද දැනුනන්නේ? මොකද එයාට දුකක් ඇවිල්ලා ඒ දුක ප්‍රකාශ කරගන්න නිවන ගන්න වෙන ක්‍රමයක් නෑ. දැන්. ඒක දැන් දෙන්නේ. ඒක සාක්ෂියක් සත්‍යකින් තියෙනවා ඒක ඔප්පු කරා. මේ දෙන්නේ එක්කාසේ අපි කියන්නේ ඒ දෙන්නට මෙහෙම ඉඳගෙන දෙන්නට මෙහෙම නිකන් ඉඳ බෑ. දැන් දෙන්නේ එක්කාස එක්ක හැටියේ දෙන්නට නිකන් ඉඳ බෑ. ඒ මොකද? මුල්ල ගම මොකද සංඛ්‍යා? අහන්න ඕනේ. මොකද න්‍යාය නැති ආපු ඉති. දැන් කියන්නේ නෑ ඒක නෙවෙයි. අර මෙයාගේ දර්ශනය වැටෙනවා සමගම ඒ අර ඒ ප්‍රත්‍යක්ෂ සම්බන්ධතාවය පැවැත්වීම සඳහා උපන් වේදනා නිසා දැන්දාන්නේ. එතකොට අපිට ඒක දැන් හිතේ පුළුවන් ඔය කියන විදිහට දැන් කතා අනුකර බම්මන්න වගේ හිත හැදෙන්නේ කියලා නෑ නෑ ඒක නෙමෙයි දෙය කියන්නේ මමත් ඒ සාම කතා කරනවා මමත් සාම ළඟදන්නේ මේ කියන්නේ මොකද්ද? ලෝකයේ ඇත්ත තේරුම් ගන්න මේ දුක, මේ කනස්ත, මේ කාමයේ මතුවේ කොතේ ඉන්නේ. ඒ හැම තැනම හඳහනවා. අපි කියමු වාහනේ. උන්නු ගමන හොල් ගහනවා. ඉලක්කේ හරියනවා. උන්නු ගමන බ්‍රේක් අදකොර. දැන් හොල් ගහනවා. එයා බ්‍රේක් එක පටකලේ මොකද? දුකකින් දෙරේ. ඒ කියන්නේ අර ඉන්න බයක් ආව විජහන අර තොට් තොට් දාලා හරි මොන හරි શબ્දයක් දැම්මා ඒක දුකකින් දෙන දුක් ඕනම තැනක ලෝක දහසේ දුක් හඳක් මිස ඒක කිසිම හඳක් ආ මගුල් දෙයකට කියන අපි වෙනවා මගුල් ගෙදරේ තියෙන ඒ කියන්නේ දැකක් බලලා ගන්න වැඩ සැප නිමින්නේ නැකක් කි නමුත් යන්න ලෑස්ති වෙලා ඉඳලා දුකකින් නැතුණදී දුකකින් යයි දුකකින් කතා කරයි ආ හොඳයි ගිහින් එන්නම් කියයි නමුත් දෙවියෝ කොහොමද දුක් හඳ දුක් ක්‍රියා ගොඩක් මේ ඇමරිකේ හදා ඒවා ගැන මොන ප්‍රශ්නයක් අහන්න අවසර තියෙනවද හරස් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් එතකොට එින් මේ නැනවතුන් ලෝකේ ගැන කල්පිරුනේ කියන්නේ මොකක්ද මොකද නැලවතුන් කියන්නේ මුතු උපත්ය ස්වභාවය නෙමෙයි. ලෝකේ වල ඇත්ත දැක්කා. ඇත්ත දැකුවා. මේ මේ ලෝකෙට අපි මේ මේ ලෝක මේ ලෝකෙට අපි මේ ආස කරන්නේ. එතකොට අපි අපාය ගැන කතා කරනවා, තේසන් අපාය ගැන කතා කරනවා, ප්‍රේත ලෝක ගැන කතා කරනවා. ඒක මේ ඔක්කොම අපිට තේන්නේ නැහැ අපි දැන් මිනිස්සු. සුගති ගාමී පුද්ගලයෝ. දැන් අපේ සත්‍ය මොකක්ද? අපේ සත්‍යය හැම වෙලේම දුක ප්‍රකාශ කිරීමට ඉන්දියක් හෝ එසේ නැත්නම් ඉරියව් මාරු කිරීමක් හෝ නැත්නම් සබ්දයක් හෝ කොයි හඬදියා කල්පනා කළා දැන් මේ කාටත් දැන් ඕකොල්ලුට වැටලක් කොයි හඬදියා කල්පනා කළා කෝ මේ ලෝක දහසේ දුකක් මිච්ඡ නැති හඬක් දුකක් විස්ස නැති සංවිධානයක් කියන්නේ ඉරියව්ව දුකක් විස්ස නැති පොතකට එකක් තියෙනවා. ඒකට දුකේ නිදහණයට කටයුතු මේ මේ මේ කාමයේ නිදහණය දුකේ නිදහස් වීමේ බල ඒකෝට අපි කිව්වා දැන් පැත්තක තියෙන එකට සාක්ෂියක් නෑ මොකක්ද රහතන් වහන්සේ අර කිව් 1000 ගැතිය නැති නිසා අර උන්වහන්සේලා මේ ක්‍රමය ඔස්සේ තමන්ගේ ජීවිත සංවිධාන කරලා ඔය කියන ක්‍රමයට අර 1000 සමන්ත ඔරොත්තු දෙන ප්‍රමාණය දක්වා බස්සපු නිසා උන්වහන්සේගේ ළඟට 20000ක් පෙළගැල්ල හිටියත් උන්වහන්සේ කතා කරන්නේ නැහැ මොකද උන්වහන්සේට මේ ආද කියන්න කිසිම ගත්තක් නැහැ. ගත්ත කියන්නේ දුක් ගැලවිල්ල. අපි මේ මොකක්ද කියන්නේ? දුක් ගැලවිල්ල. ආපු විදිහට කියන දුක් ගැලවිල්ල. මට දැන් දුකයි. ඒක නිසා තමයි මේ එක පොඩ්ඩක් කතා කරනවත් මේක නිවා ගන්න ඕනේ. රහතන් වහන්සේට එහෙම නැහැ. රහතන් වහන්සේ එක ඉරියව්වක ධ්‍යාන පෑ ගණන් දවස් ගණන් මාස ගණන් ඉන්නේ. ඒක උන්වහන්සේට දුකක් නැහැ. දෙන්නilla හැඹදිලා අමාරුවෙන් එතන తాවකාලික නිදහස් කරන්න උනා කියලා. ඔය දුකක් නැති කියන්නේ කොතනද? ඔය දුකක් නැති කියන්නේ අර පිටේ සමා සමාව දවන වේගය ඒ තාප වේගය සීමා විශ්වලන්නේ කියන එක. එතකොට මේ මේ සූත්‍ර වලින් නැත්තම් මේ දේශනාවල අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ජීවිතේ වෙනම උත්තරයක් අපට උමනා කරලා තියෙන අපි කෝප කරන්නේ ඒකටයි. අපිට ඕනේ මේ අපිට අප අපව දුක් අපිට දුකටපත් කරන මේ මානසික මට්ටම දුක නැතුව පාවිච්චි කිරීමට මගක් විතරයි මේ කවුරු හරි. ඒක හම් වුණාට පස්සේ දැන් රහතන් වහන්සේ ගැන කතා කරන තියෙනවා අස්සද්දෝ අකතන්නු සංවිච්ඡේදෝ කියලා උන්වහන්සේ වහන්සේ අස්සද්දෝ කියන්නේ මොකක්ද? සාතන් වහන්සේට ශ්‍රද්ධාව නැහැ. සද්ධාව නැති කියන්නේ මොකද? සද්ධාවේ කියන්නේ දුකෙන් නිදහස් වීම සඳහා කල යුතු වැඩ කිරීමේ උනන්දුව සිටේ ඇතිවීමයි සද්ධාව. සාතනෝගේ සද්ධාව නැති කියන්නේ උන්වහන්සේ දුක නිදහස් කිරීම සඳහා කල යුතු කිසිවක් නැහැ කල්ලිවයි. කල ඉවරේට දැන් උන්වහන්සේට අර අදහන ඕනේ නැහැ. මම දුකෙන් නිදහස් වෙන්න කල යුතු දේ කරන්න ඕනේ කියන්නේ මේක නිසි වැඩ කරන්න ඕනේ කියන හැඟීම උන්වහන්සේ තුල නැත්තේ උන්වහන්සේ වැඩේ කරලා ඉවරයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් පටන් ඉන්නකල් ශ්‍රද්ධාව දිවි දිවි දිවි ඒ ශ්‍රද්ධාව වලින් තමයි මේ වැඩේ කරගත්තේ. දැන් අපිට අනුරාධපුරේ යන්න ඕනේ කියලා හිතෙනවා. ඉල්ලකින් මම විදිහට කෝච්චිය නැගලා යන ගමන් කොහෙද යන්නේ අනුරාධපුරේ අනුරාධපුරේ අනුරාධපුරේ විදිහට හිතෙන්නේ. කෝච්චියෙන් අනුරාධපුරේ කියලා දැක්කට පස්සේ අනුරාධපුරේට යන හිත ඉවරයි. මොකද අවරාජ් ගුලේට යනවනේ යන්නයි ඕනේ තමයි ගුලේ දැන් අවරාජ් ගුලේට ගිහිල්ලා ඒක නිසා දැන් අවරාජපුරයට යන හිත නෙමෙයි ඒක ගිහිල්ලා දැන් අනුරාධපුරේ ඉඳන් කොල්ල වැඩගෙන ඊළඟට හිතේ අන්න ඒ වගේ තමයි සංසාරේ ගමන් කරන පුද්ගලයා ශ්‍රද්ධාවේ කියන දුකෙන් නිදහස් වීම සඳහා කල යුතු වැඩ කියනවා මානසික කල යුතුයි කියන ඒ වදවලට විතර ලැබුරු වෙලින් කෙරීම ශ්‍රද්ධාවේ කියන දුකෙන් නිදහස් වීමේ අදහස අන්න අපේ දෙගොල්ලන්ගේ වෙනසෝකින් තේන්නයි ඒකම දැක්කේ. ඊළඟට දැන් අර විධානයයි අපි කතා කරන්නේ කාමය. සම්භවය සම්භවය සම්භවය අන්ත සාධාරණ සම්බන්ධතාවයන් පංචක පාදන සම්බන්ධයේ දෙකේ අල්ලන්නේ කොහොමද කියලා සංසම්මලයේ ඒ පංච උපාදාන ස්කන්ධයන්ගෙන් ලැබෙනා වූ හැඟීම් තමයි අපිව දෝෂණය කරන්නේ. උපාදානස්කන්ධ කියන්නේ අල්ලමින් ක්‍රියා කරන නිසා. රහතන් වහන්සේගේ පංච උපාදානස්කන්ධ නැහැ. පංචස්කන්ධ විතරයි. මොකද අල්ලිල්ලක් නැහැ වැඩ කරනවා විතරයි. වැඩ කරනවා වල සිතක් වශයෙන්ෝ පිටි. ඒ අල්ලන අල්ලන ගතිය උන්වහන්සේලා ඒ අල්ලන ගතියයි දුක්ඛ පංච උපාදානස්කන්ධා දුක්ඛදී. එහෙනම් මේ ඇල්ලිල්ලේ තියෙනයි ඒකයි මේ දුක් දූෂණය කරන්නේ. දුකට හෙලන්නේ. පීඩා ලබා. කරන්නේ ඊළඟට මේ සම්භවය. කියන්නේ මිනිසේ වර්ධනය. වැඩි දියුණු. සත්‍යක පැවතිය. මේ කාමයේ මේ මෙච්චර කල් අපේ හිතේ මේ විදිය පවත්වමින් විදින් විදිට ගෙන යමින් රඳවා පැවැත්වීමට දියුණු වීමට මොකද්ද කොහොමද ඒ උනේ සම්භවය දැනගන්න ඕනේ ඒක අරිට වඩා ටිකක් ඊට වඩා ටිකක් යමක් එක්ක සම්බන්ධයි ඒ මොකක්ද දැන් සුද්ධලිත සුද්ධලිත නැත්නම් චිත්‍රපටිය චිත්‍රපටිය යම් යම් දර්ශන පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න ඒක පහුවේ ඒක යනවා මේ ඒකේක දර්ශන දෙන්නේ. මේ බුද්ධයාට මේ ලැබਿੱච්ච දර්ශන වල ලැබਿੱච්ච දර්ශන වල සුලමුල ඔක්කොම බලන්න හම්බුනේ යන්තම් යම් විකායාවක් වෙනවා ඒක කරන ක්‍රියාවක් වෙනවා ඒ ගියා ඉගෙන කරන එකක්. දැන් මෙතන සම්බන්ධයේ මොකද්ද? මේ මේ සමාජය හැට වැටිච්ච හැම දර්ශනයකම දර්ශනයකම ඉතුරුවක් තියෙනවා. කිසිවක් කියන්නේ මේක බලලා ඉවර වෙලා නෙමෙයි ඉතින්. හොඳයි මේ චිත්‍රපටියක් අපි ගමු මිනි පුජලේ ඉතිරිකේ කවසේ පුජලයාගේ අසුරේදී ඔහු යා සතියක් ඇත්තෙත් එකට කාර්ය කෑන්දීන් කටයුතු ඔක එකට හිතේ දෙන්නේ. නමුත් මේ පුජලයා ගිහිල්ල නැවත එනකොට නැවත යාවේ ඇති වෙලා නේද පා වෙලා නේද එයාගේ ආශ්‍රය ඉවර වෙලා හා සමුකේ අපේ කොච්චර වන්ද කියලා අලුතෙන් පටන් ගන්න මේ මොකද තව මෙයාද බලා ගන්න බැරි හිට දේවල් තව ගොඩාක් තියෙනවා මෙයාට ඕන විදිහේ දේවල් අරයා ගාව මොන මොන ආකාර වලින් ප්‍රමාණ වලින් අඩු වැඩි කමින් තියනවාද කියලා සොයා ගන්න තම බැරි වුණා මේ බුදුන් පොඩ්ඩයි නම් මේ මනුස්සයා දැක්කේ. ඒක නිසා මැරෙනකම් මේ මිනිස්යාගේ ආශ්‍රයෙන් අරයා යමපේ. ඒ ආශ්‍රයෙන් නිසා එයාගේ කන, එයාගේ නාසය, දැම, ඔළුව මේ ආදී මේ සෑම කොටසක් එක්කම එයාගේ සිතිවිලි දුවන. හිතන් හිතයට හිතනවා මේ මුණ ගැහිලා විතරයි මෙයා බලන්නේ කියලා. නෑ. අරයට දෙකෙන් දෝ කරන්නේ. ඉතින් Tamanට බලන්න Tamanගේ නම්බුවක් පැකගෙන බලන්න පුළුවන් කොටස් එහෙම බලනවා බැරි වයිදින් බලන්න බැරිව හෝ නැත්තම් බලා ගන්න පුළුවන් තමයි දුන්නෝ ආය සෑම තනිකම යාගේ සිත දුවන්නේ ඇලැස්ති. දැන් යම් කිසි මූණ වාගෙන හිටියොත් හැම වෙලේම බලන්නේ කියන්නේ අර මෙන්න මූණ වාගෙන මූණ අරින්නයි. යම් කිසි කෙනෙක් මෙහෙම මිතුමලෝගෙන් හිටියොත් නිකම් බොරුවෙන් මිතුමලෝගෙන්. දැන් බැරිලා මම එන්නේ ඉඳලා එනවා මේ දේ. මම මේක කරගෙන ආ ආපහුතියේ මේ ඔක්කොමන්ටම මේ මගේ නිකමලෝද අමුතු මොනවද දන්නේ කියලා තුනා කියනවා. තාම නෑ නෙමෙයි. මොනවා හරි ඇති. ඈ ඒක සමන්තව කැටියක්. ඒ මොකද අර මගේ අතේ මුකේ තියෙන කොහෙලාට ඕන උනේ. මේ බාහිරින් තියෙන දේවල් දිහා බලලා අර සමන්ත ඕන දේ සිද්ධ නොවෙන නිසා ඒ අතේ තියෙන එකවත් ප්‍රයෝජනයක් වෙන්නේ දන්නේ ඔය විජාතින් කොහේද දන්නේ. බැරි නම් මෙහෙම නිකන්වක් කොහොමද සිදුත්. අන්නේ මේ නැවතිලි ලෝකෙට ජීවත් වෙන රැවටිල්ලක් අත්තක වින්නවි රැවටිල්ලේ ජීවත් වෙනවා තවත් තවත් අර කාම වැඩි වෙන වැඩ කරන බවයි ඒකේ තේරෙන්නේ. මොකද එක්කෙනෙක් ආශ්‍රය කළොත් එක එක පුද්ගලයෙක් කෙරෙහි ගන්න. ඉතින් එයා මදි නිසා තවත් එක්කෙනෙක් ආශ්‍රය ඒකද දෙන්නේ කෙරෙහි හරි ඉඩම් දෙකක් ගන්නවා. ඉඩම් තුනක් ගන්නවා. ඒක එක පුරුද්දලේ මොකද අරයාගෙන් ගන්න තියෙනවා මොනවද කියලා තාම හොයන. අරයා කෙනෙක් ගන්න තියෙන. මේ ඔක්කොගෙම ගන්න උදව් උදව්වක් ගන්න යන්නේ. මේ උදව් මොකක්ද? අරසු සමාජයේ දාහේ නිවන් උදව් උතුයි. ඒ කාම සම්භවය ඔය සරත්න ජීවුනෙන්නම ඒක හොයන්න ගිහිල්ලා. නහය හොඳයි, නළල හොඳයි, මූණ හොඳයි, කට හොඳයි ආදී වශයෙන් මේ හොඳයි හොඳයි හොඳයි හොඳයි කියන දේවා ඇත්ත වශයෙන්ම හොඳද කිව්වොත් එයා සාමාන්‍යයෙන් හොඳයි කියන්නේ ඉන්නේ හැදේ. කලිනුත් මම දැකලා තියෙනවා. ඒකයි හොඳයි. ඉන්නේ හැදේ. මම හිතනවා හොඳ දෙයක්. නමුත් එයා ඒක හොඳට පරීක්ෂණ පවත්ලා හොඳ තේනවා කියලා කියන්න බෑ. හොඳ ඇද්දෝ කියලා සැකයක් විතරයි මේ ඥානද උපදී. අන්න කායාවේ සම්භවය නැත්නම් ඒක පැවැත්ම සිදුවීමට උපකාර වෙන්නේ එකේක දේ එකේක දේ දවසින් දවසට අපි කාම චේතනා ක්‍රියා කිරීමට එකේක දේ අපි දවස ගාන එකස් කරන එකයි කරන්නේ. පොඩි විදිහකට බුදුහාමුදුරුවෝ කියනවා කායයන්ගේ මේ විස්තර කියන්නේ විවිධත්වය කාමයාගේ විවිධ මේ කැමැත්තේ විවිධත්වය අපි කියපු ඇත්තෝ දෙන්නේ. ඇත්තෝ කිව්වහම ඔය මොන කාලේ ඇත්තෝ හරි. ඇත්තෝ දෙන්නේ. ඒ ඉස්සර නැත්නම් වෙලාව. යම් කිසි කෙනෙක්ගේ යහවොත් ඔය දෙන්නම සමාර්ථ වෙන්නේ. හොඳ නැත්නම්. මේ විදිහට නැත්නම් මේ කියන හොඳ මොකක්ද? මේ විදිහට නැත්නම් මේ කියන හොඳ මොකක්ද? ඒකට නැත්නම් දෙන්නම හොඳයි කියනවා. නමුත් ඒ දෙන්නගේ පොත දෙකේ විවිධත්වයක් තියෙනවා වෙනසක්. ඒක දැන් අරමිනියා උඩපණින විදිහට නෙමෙයි මේ අනිත් දැක්කෝ උඩපණින්නේ. නමුත් මේ උඩපණින්නට එක විදිහකට ආශා කරනවා. අර උඩපණින්නට එක විදිහකට ආශා. නමුත් මේ දෙකටම ආශා කරනවා නේද? නමුත් විවිධ වෙනත් ස්වරූප දෙකකින්. එතකොට දැන් මේ ලෝකේ දැන් කල කෑම වර්ග දෙක බැලුවොත් දැන් අපි අදත් හෙල්ලි කෑ. හෙටත් හෙල්ලි කනවා. කවදා හෙල්ලි කෑවත් ඒ හෙල්ලි අද කාපු හෙල්ලි අහවල් රසයි. නමුත් ඒ රසයට වඩා මේ හෙල්ලි හෙල්ලි වල සම්බ හෙල්ලි වල මොනවද තියෙන රසය කියලා බලන්න යායක ගන්න. හැම වෙලේම අර රසය ගැන නෙමෙයි මේකේ තියෙන හැම රසය. ඔන්නෝකටයි කාමයේ විවිධත්වය කියන්නේ. එක එක කැමැති එතකොට එක කැමැත්තක් තවත් කැමැත්තකට සමාන සාධාරණ සම වෙන ස්වરૂපයක් එක කැමැත්තකවත් නෑ මේ කැමැත්තට වඩා ඊළඟ කැමැත්තකුයි වෙනස් ඒ කැමැත්තට වඩා ඊළඟ කැමැත්ත වෙනස් එතකොට දැන් අපි ජීවත් වෙන්නේ මොකක්ද කිව්වොත් අර කැමැත්තේ විශේෂ පිටිවිලෙක සමාජයේ ජීවත් වීම මෙහෙවරක් කරමි කැමැත්තට මෙහෙවරක් කරමි නැත්තට මෙහෙවරක් කරන්නේ තමන්ගේ සිතේ ඇතිවන ඕනෑකමට මෙහෙවරක් කියන්නේ වැඩ කරමින් දවස ගත කරනවා විනා වෙන කිසිම රාජකාරියක් කිසිම කෙනෙකුට අයත් වෙලා නැහැ කරන්න සිද්ධ වෙලා නැහැ කෙරෙන්නේ නැහැ කවුරු කරන්නේ සෝදකේසියයි ඔය අපි ජීවිත නැගිටලා බලන්නේ රැකියාවට යනවා එන්ජස් ඒක සෝදේ රක්තාවට යන්න ඕන අපි ඒක කැමැත්ත නෝ කැමැත්ත නිසා ඉන්නේ අකමැති නම් ලෝකෙ නිතියයි මොකද්ද මේ කැමැත්ත ඒ රැකියාවට ගිහින් ඒ රැකියාවෙන් ලැබෙනා වූ යම් කිසි පඩියක් හෝ මුදලක් වේනවා ඒකෙන් තමයි මේ හිතේ උපදින කැමැති වලට සාර්ථක කරන්න යම් කිසි යම් කිසි ආදායමක් වෙන්නේ ඒ කැමැති වල එක්තරා ඔක්කොම ගොනු කරලා එක තැනකින් උදව් වරේ සෑම තැනකම විරෝධ මේ තැනැත්තට සාත්තු කරන්න දර උත්සාහය ඒකට උදේ විට හැන්දෑ නැතන් කැමැත්තට සාත්තු කරකර කැමැත්තට වහල්කම් කර කර ජීවත් වීම හැර අපි කරපු වැඩක් මොකද්ද කියලා තේරුම් ගන්න. උදේ විට හැන්දෑ නැතන් කැමැත්තට යාපතියමු. කැමැත්ත කියන එක කොයි විදිහටද මේ කොයි විදිහටද ඒ ඒ පිළිවෙල ගන්න. දැන් යම් කිසි කෙනෙක් වැඩියෙන් හයියෙන් දුවන්නේ වැඩි බය ඇති එක. දැන් බල්ලෙක් එනවනකොට දුවනවට වඩා හයියෙන් දුවන්න වෙනවා කොටේ කෙලි. අන්න ඒ වගේ මේ කැමැත්ත নানা ආකාර වලින් සිටේ මතුවෙනවා. ඒ මතුවෙන කැමැත්තෙන් උහුලන්න ඉතාම බැරි කැමැත්තක් ඉස්සෙල්ලා ඉස්ස කරන්නේ. ඉස්සෙල්ලා ඉස්ස කරන්න යන්නේ ඉස්සෙල්ලාම Tamanda උහුලන්න බැරි කැලැත්තයි. ඊළඟට තමයි දැයකට නිදාගන්න. අපි මේ යම් කිසි කෙනෙකුට දෙයවාදයක් ඇතිවෙනක ස්ථානව අමාරුවෙන් යනවාන් දක්ෂර කැරිලා මේ රැකියිය. එතකොට කවුරු හරි මැනිකක් දැනගන්න. මේ බලනකොට මේක වැරදි කරන හැටි මේකේ නොයෙක් අය පින්තූර වැටෙනවා කිව්වා ඒක මොන යක්කුලට නේදුවත් මැනට ඇති. මේ මියා පොඩ්ඩක් ඉන්න ඥාන ගන්නවා කියලා. ඒ මොකද? වැඩි වැඩි වෙන අපට වැඩි. ඒක දැක්කට පස්සේ කොහොමයි අර සම්සිගේ නාමු බැරි. ඒ ඊළඟ ඊළඟ උරස. අන්න ඕනකන් වල විවිධත්වය ඔය විදිහටයි වැඩ කරන්නේ. මේ මොකද්ද මේ? හිතන කොට වැඩියෙන් පිටිච්ච. එතන වැඩියෙන් දික්ති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කාගේ හරි රෙද්දට ගිනි අරන් තියෙන වෙලාවක ඒ මිනිහාගේ රැවුලට ගිනි ගත්තා. එයාගේ රැවුලට ගහනවා කියලා කියවර මිනිහා රෙද්ද කියනවා. ඒ මිනිහා ඉස්සෙල්ල කරන්නේ රැවුලට ගහනවා. රැවුල දිවා ගන්න. ඒක වැඩියෙන් දික්තිනේ. අන්න ඒ වගේ තමයි අපි හැම වෙලෙම වැඩි ශක්තිය අපි මේ ඕලක ඒක නොකරව බෑ ආපෝ ඒක නවත්තන්න බෑ ඒක කරන්න ඕනේ ඉතල ඕන කමක් නෑ ඔතන ඒ මොකද ඒ තරම් මිනිහව පිච්චෙනවා ඒක ඒ තරම් පිච්චෙනවා ඒ අරින්දල ඕන කමක් නෑ කියන්නේ මිනිහ මේ පිච්චි පිච්චි කොහොමද ඉන්නේ කියන එක යහන්නේ කෙනිකා හැම වෙලේම කාමයාගේ සම්භවය මෙන්න මේ මේ ආකාර රූපයෙන් එතකොට දැන් මේ සද්ධාවන්ත මේ වාසනාවන්ත කවුද දැන් කාමයේ ගැන මේ මුපුංචි කොටසක් මේ තියෙනවා. ඒක මහා දීර්ඝ විස්තරයක් තියෙන. කියන්නේ ඒක මට නිකම්ම කියවනා මේක ධර්මයේ කියන්නේ ධර්ම නිධානයක් කියනවා. අර වෙන කාමයේ දෙක ඒ තරම් මේ විෂය විස්තර වෙනවා. බුදුහාමුදුරුවෝ හිතෙන්ම නිපදලේ අවස්ථාව හිතලම කරපු දෙයක්. ඒකනේ ඒක වටිනාකම. අපි කියන නිධානයක් කියනවා. ඒක දැන් මේ කින්නක් තිබෙනවා. මේවා අසා ගන්න වාසනාව තිබුණා. ඒ වගේම ධාරණය කරගන්න වාසනාව තිබුණා වගේම මේ අයට අවස්ථාවට උචිත අංගමින් පරිහරණයට ගැනීමත් අවශ්‍ය බැරි කමකුත් නැහැ. ඒ ඒ අවස්ථාවල් වලදී මේ අය ටිකක් කල්පනා කළොත් මේ කරපු විස්තරයට අනුව මේ මේ දේවල් මේ ලෝකෙන් එන අඩවල මේ මොකද්ද මේ කියන්නේ හැම දෙනෙක්ම කෑ ගහනවා දුක් විඳින්න බෑ අපි දුකේ හඬ හැද හඬ විඳක් සතුටේ හඬක් වුණත් වෙන්නේ නැහැ. අපි කියමුකෝ යම් කිසි කෙනෙක් සින්දුවක් කියන අවස්ථාවේ අරය සංගීත භාණ්ඩ දෙල්ලම් කරනවා. ඒ මිනිස්සුන්ගේ ඒ අවස්ථාවේ හිතේ දැල්වුවොත් අර මිනිහගේ අර යම් දීපඩියක් හෝ මුදලක් හෝ මොකක් හෝ ගන්නවා ගානේ රේණියා ගන්නවා. මේ මිනිස්සයා ඒ පඩින තුන මුදල් නෙදිව අර සිටේ මේ විදිහේ හඳක්වත් අරගෙන මගේ ලාහිනවා ගන්න ඕනේ කියලා ඒක මේ සෙල්ලම් කරනවා මිස ඒක නවත්තපු හැටි එන්නට දෙකන්නේ හැම වෙලේම මොකද තත්ත්වය සමාවෙන්න විච්ඡේද තත්ත්වනවා මේක ඔය මොකද තත්ත්වය අන්න නිකන් ඉන්න බෑ අර ටිකක් සැලකිල්ලෙන් ගන්න කොහට හරි තත්ත්ව කොල්ම ඉස්සන්ට අතන ඩයියට එන්නේ තත්ත්ව කරන්න ඕනේ නමුත් අර නිකම්ම තත්ත්ව කොල්ම ඒ මොකද නිකන් ඉන්න බෑ මොකද්දෝ අමාරුවක් ඒක ඒක තට්ටු කරනවා හරි අතුල්ලනවා හරි මොනවා හරි කරනවා. ඔන්න ඕකයි මේ කාමයාගේ පිළිබඳ විස්තරේ ආරම්භය. එතකොට අපිට තේරෙනවා මේ කාමයේ නිරක වෙන විශේෂයක් නෙවෙයි. නිරන්තරයෙන් අපේ හිතේ වැඩ කරන ධර්ම ස්වરૂපයක් බව. ඒකට දැන් මේ කාමයේ ගැන කොටස් තුනක් සම්පූර්ණ කරනකොට වෙලාව ගියා. ඉතින් ඊළඟට මේ යහතේ දේශනා කරන්න බෑ උත්තරය දේශනා ගන්න පුළුවන්. එතකොට දැන් මේ තීසේ මේ කරපු දේශනාව පිළිබඳව යමක් අහන්න කියනවනම් දැන් ඔන්න ඕලෑකින් ඉඳන්. නිබ්බේධිකති ඒ සාපේක්ෂව ආදී සාපේක්ෂව මම කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බය හිතෙනවා මොකද කියලා. අදෝස් සදේ විද්‍යාවම ගත්ත තව විදියට සතුන් නවතින්න පුළුවන්. ඒකේ හෝ වේවා මේ පිළිබඳ පිළිස මේ තාම ඕනෑකමින් දෙන්න සම්බන්ධව වගේම අපි මේ මේ පොත් හොය හොය අවුස්ස අවුස්ස මේ මේ මේ විදිහේ නුවණ තියෙන අයට ජලපෙනම දේවල් තමයි සොයසේ අපි කියන්නේ ඒ වගේ මේක අගේ කලකන නිසා මේ බව හොඳට දෙනවා මේ දැක්කේ සයිඩ් මෙතන වැටලා ඉඳගෙන මේක අහගන්න හදනවා එතකොට මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආවල් ආගම දන්නවා මේ අවල් එක දන්නවා අපි මේ තරම් කෙරෙමු කියන්නේ ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිතේ යම් කිසි පීඩනයක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ පීඩනයේ තියෙන රහස් ඔක්කොම තේරුම් අරගෙන පීඩනය නවත්තා ගැනීමයි අපේ પરමාර්ථය. ඒක නිසා මෙන්න මේ සිව් කරුණු ටික දැනට මේ අවස්ථාවේදී කල්පනාවට ගත්තොත් අර සෝඩල්ලට ලුණු තිබ්බ වාගේ අර කාමයේ පස්සට එනවා ඇති. ඒ අඩු කරගන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ වදාළා. හොඳයි අපි මේ <clears throat> වටිනා ධර්මයක් මේ පැත්තෙන් සාකච්ඡා කරගන්නේ දීනේ සෑම දිනකටම වෙන්නා වූ ජීන් සිදෙනා යහපත ගැන සැලසා. ඊට අනුව සතුට කීකේටපත් කරනා වූ ලෝකපාලක සාසන පාලකලේ ස්ථානයකට සංවේස්ථානකට අපාගත කරනා වූ ස්ථානකට අධිජීව සිදුවන දිවිරාජ සම්මෝහයක් මේ දින අනුමෝදන් වීමේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිතය මේ සැලසිලිදායක මාර්ගයේ සමාදම් සැලසිලිදායක සැලසිල්ල දක්වා ගමන් කිරීමට මේ ඇගේ සහායක් කළ යුතු උපකාරයක් රැස්වා ඒ විදිහට සමූහයාට තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞඛ්‍යාදී ඥාති වර්ගයාට භෞත පින්න තුන්ඩක් ලෝක තුන්ඩක් තම තමන්ට මේ සත්‍යේ කාන්තේම සිද්ධිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට මේ සේවාව යන පිට ඇති කරගෙන එක්තාවතා සම්මුතිය දානවා අභිවාදන දීවිස්සේන සම්මද්ධා බචායනෝ යත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති ශබ්ද සම්පත්ති වච අතෝ නිබ්බාන සම්පත්ති උනාතේ සමිජ්ජති ආ තව කටයන් තියෙනවා අවුරුද්ද වෙන්නේ හදාපු පුළුවන් දැන් බෝතලි කරන්නේ ඔය එන 14 වෙනිදා පන්ති පවත් ගන්න මේ දැන් දැන් අවුරුදු කියන්නේ बताते थे गंगा यसा ही